සරණයි සදැහැති ඔබ සමට. බුදුසිතක අසිරිය මොනතරම් නම් සැනසීමක් අපේ ජීවිතවලට ගෙන දෙනවද? ඒ අසිරිය තුළින් ඔබේ ජීවිත නිවැරදි කරන්නට බෞද්ධ ආමාත්‍යාලය නිර්මාණය කළ ප්‍රතිවේක්ෂා වැඩසටහනයි අද දවසේත් ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නේ. සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 30 හතරවන සතියේ ඥානදර්ශන විසුද්ධිය අසරෙන් කෙරෙන සමාජ කතිකාවත දේශනාව පවත්වන්නට දවසේ වැඩම කරන්නට යෙදුණු ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පූජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා ප්‍රේමා ජයතිස්ස මහත්මිය ප්‍රධාන පවුලේ සදැහැති පිනැති පිරිස.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 ධම්මසවනකාරෝ අයං භදංතා ධම්මසවනකාරෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ ධම්මා හේතුප්පවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ ඊවං වාදී මහා සමනෝ සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජ කතිකාවත පිළිබඳවයි ඒ සඳහා අද මාතෘකාව වෙන්නේ මේ විසුද්ධි හත සම්පාදනය කිරීමයි. විසුද්ධි හත පිළිබඳව අපි දැන් සති ගාණක් තිස්සේ සාකච්ඡා කරමින් ඉන්නවා. එතකොට ඊයේ දවසේ නෝට අපේ සාකච්ඡාවත් අපි පැවැත්තුවා. පෙරේද දවසේ ඒ පිළිබඳව දවස් 3ක් තිස්සේ ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කරා. ඊට පෙර ආතුව අපි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කරා. මේ වගේ බොහෝ ධර්ම කාරණා මේ දවස් ටිකේ සාකච්ඡා කරා. මේ කතා කරපු සියලු දේ ඒකරාශී කරලා ගත්තාම අපිට තේරෙන දෙයක් තියෙනවා මේ මාර්ගය සංකතයි කියලා. සංකතයි කියන්නේ හේතු අනුව සකස් වෙන දෙයක්. ඒ කියන්නේ මාර්ග ඥානය දක්වාම අපි අපේ හිත ඒ කෙලෙස් වලින් අයින් වෙන්නේ හේතු ඇතුවයි. හේතු නැත්තම් කෙලෙස් අයින් වෙන්නෙම නැහැ. හේතු නැත්තම් කෙලෙස් අයින් වෙන්නෙම නැහැ. අඩුම ගානේ සිල්වත් රකින්න බෑ අපිට සිල් රැකෙන විදිහට හේතු සකස් වෙන්නේ නැත්තම්. විස්කම්මන ප්‍රහාණය සිද්ධ වෙන්නේ විස්කම්මන ප්‍රහාණය ඇති වෙන විදිහට හේතු සකස් විතරයි. මෙන්න මේ කාරණාව තමයි අපි කතිකාවතක් විදිහට සමාජගත කළ යුතු තියෙන්නේ. හරි. ඒ සඳහා අපි මේවා අත්දකින්න ඕනේ. හරි. අත්දකින්නකොට අපිට පුළුවන් වෙනවා ක්‍රමානුකූලව මේ තියෙන වැරදි සංකල්ප નિවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට මේ හිත සකස් කරන්න ඕනේ කියන සංකල්පය අපේ හුඟක් බෞද්ධය තුල නැහැ. හරි? ඒ සංකල්පය නැති හින්දා අපි බෞද්ධ ධර්මය ස්පර්ශ කරන්නේ වෙනත් විදිහකට. හුඟක් අය බෞද්ධ ධර්මය ස්පර්ශ කරන්නේ නැත්නම් බෞද්ධ ධර්මය කියලා හිතන්නේ නීතිය. හරි? තාක්ෂණික විද්‍යාව ගණිතය සමාජ අධ්‍යයනය ඔය වගේ විෂයන් තියෙන්නේ. ඒ විෂයන් අධ්‍යයනය කරන්න මොකද කරන්න ඕන සාමාන්‍යයෙන්? කරුණු හොයන්න ඕනේ. හොයලා ඒ කරුණු එකිනෙක ගලපන්න ඕනේ. ගලපලා මතක තියාගන්න ඕනේ. සහ ඒවා ඒ එතකොට තමයි විභාගයෙන් පාස් වෙන්න පුළුවන් ළමයින්ට. බුද්ධ ආගම ඔක්කොම ඉගෙනගෙන විභාගයකින් සමත් වුණා කියලා අපි හිතමුකෝ ත්‍රිපිටකයේ ලොකු විභාගයක් කියලා ඉවර වෙලා ඒකෙන් සමත් වෙනවා කවුරු හරි කෙනෙක්. එහෙම සමත් වුණාම තරහ යන එක අඩු වෙයිද? ආහාර ගිජුකම අඩු වේද? සත්තු මරණ අඩු වේද? ටිකක් අඩු වෙයි. ඒවා තියෙන කරුණ වර්ගයක් තියෙනවනේ. ඒවා ඒවා නිකන් ඔළුවට ගත්තොත් ටිකක් අඩු විපාක එහෙම දැක්කොත් අඩු වෙයි. නමුත් හැබැයි එහෙම ලොකු මේකක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රාණග අපේ හිතවල උපදින සිතුවිලි අපේ හිතවල උපදින චේතනාවන් පිළිබඳවයි ධර්මය. අපි ඊතරේදත් මතක් කරා මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා කියනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම කියනකොට අපිට මතක් වෙන නිකන් කඩුවක් අරගෙන නේද පිහියක් අරගෙන සතෙක් ළඟට යන එක නවත්තනවා වගේ. නේද නිකන් ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම කියනකොට ප්‍රාණඝාත තමයි මතක් වෙන්නේ. නේද? ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එකේ සැබෑ අර්ථය මොකක්ද? ප්‍රාණඝාතයෙන් වළක්වන ප්‍රාණඝාතය වළක්වන සිතුවිලි මගේ හිතේ ඇතිවෙන්න ඕනේ. හරිද? අදත්තා දාණය වළක්වන සිතුවිලි මගේ හිතේ ඇතිවෙන්න ඕනේ. කාමයේ වර්ධව හැසිරීම වළක්වන සිතුවිලි මගේ සිතේ ඇති වෙන්න ඕනේ. හරිද? එහෙම නොවුනොත් මේක වෙන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ. ඒ සිතුවිලි ඇති වෙලා විතරක් මදි ප්‍රාණඝාතය කරන්න කියලා මගේ පැත්තෙන් සිතුවිලි වගේක් එනවා. ඒවා අභිබවා අර සිතුවිල්ල වර්ධනය වෙන්න ඕනේ. අන්න එහෙම ඉස්සෙල්ලා කුසලයේ උපදින්න ඕනේ. ඊට පස්සේ කුසලයේ වර්ධනය වෙන්න ඕනේ අර වැරද්ද කරන්න කියලා හිතෙන් එන මේකට වැඩි ඒකයි කිව්වේ හේතු ඇති වුණොත් විතරයි ඵලය සිද්ධ වෙන්නේ. අපි කට්ටියට බයිනවා ප්‍රාණඝාත කරනවා කියලා කෙනෙකුට බයිනවා. හරිද? දැන් අපි හැමදාම ගන්න උදාහරණයක් ගමුකෝ. ගේ අතුරට පත්තය කියනවා. හරිද? ආපුවම හුඟාවක් අයට ඇති වෙන සිතුවිල්ල මොකද්ද? මරලා දාන්න ඕනේ කියලා. ඉතින් එයාට එන්නේ සිතුවිල්ල විතරයි. ඒකෙන් දැන් මොකද කරන්නේ? මරනවා. <laughs> එච්චරයි. නේද? ඉතින් අපි අනිත් කෙනා ඉඳන් බලනවා මෙයා මේ සතා වැරද්ද කරනවා කියලා. ඉතින් අරයා මොකද කරන්නේ? අරයාට වෙන අදහසක් ආවේ නැහැ මේ වෙලාවේ. අන්න බලන්න හේතු තිබ්බේ නැත්නම් ඒ සිතුවිල්ල එන්නෙම නැහැ. අන්න ඒක තමයි අපි හොඳට දැනගන්න ඕන කාරණාව. ඔතනින් තමයි දිගටම යන්නේ. දිගටම යන්න ඕන අන්න එහෙම ප්‍රායෝගික යෙදීමක් එක්ක අපි හැම වෙලේම කතා කරන්න ඕනේ ඒක. හරිද? කතා කරන්න ඕනේ ඒක හැම වෙලේම මෙයාට ප්‍රාණඝාතයෙන් වළක් ප්‍රාණඝාතයේ වළක්වන සිතුවිලි එන්නේ නැහැ. අපි එහෙම කතා කරන සිතක් තියෙනවද? අපි කියන්නේ මේ ප්‍රාණඝාත කරන්න එපා කවදාකවත්. ඒතරයි කියන්නේ. ළමයින්ට අපි උපදෙස් දෙන්නෙත් එහෙමයි. ඒ අහවල් දේ කරන්න එපා, අහවල් දේ කරන්න එපා කියනවා. හැබැයි මෙකරන විදිහට හිත හදාගන්න, හිත හදන වැඩ පිළිවෙලා කරන්නේ නැහැ. මෙන්න බලන්න. මෙන්න මේ ටික අහුනොත් මොකද වෙන්නේ කියලා බලන්න. පත්තෑයක බඩට ගහපුවම මොකද වෙන්නේ? බඩ පැලෙනවා. නේද? බඩ පැලිලා චරු වෙලා පොළවේ ඇලෙනවා. නේද? ඊට පස්සේ අපි අරගෙන එළියට දානවා. එළියට දානකොට මොකද වෙන්නේ? අර වැලිය කොණ්ඩාරම් තුනක් විතර කරකිනවා. අර තුවාලේ වැලිය ඔක්කොම ඇනෙනවා. නේද? ඊට පස්සේ සත්තු කණු අවුව පන පිටින්. අන්න එහෙම කිව්වට පස්සේ ඔය ටික කිව්වට පස්සේ හරිද? දැන් බලන්න ඔන්න ඔය ටික කියවට පස්සේ කවුරු හරි දැන් මම ඔය ටික දෙසරයක් තුන්සරයක් ඇහුණා නම් කවුරු හරි පත්තෑයෙක් ගෙට එනකොට මොකද කරන්නේ? සරප්පු ගන්නකොටම ඕක මතක් කරනවා. ඒත් හැබැයි නවතින්නේ නෑ ඒත් ගහනවා. හරි. අන්න බලන්න එහෙනම් දැන් ඉස්සෙල්ලට වැඩිය ටිකක් හොඳයි. මොකද්ද? අඩුම ගානේ මූ පව් කියලා සිතුවිල්ලක්වත් ආවා. හැබැයි ඒ සිතුවිල්ලට වැඩිය මරන්න ඕන කියන සිතුවිල්ල ප්‍රබලයි. ඊට පස්සේ මම මෙන්න මෙහෙම මෙනෙහි කරන්න කියනවා. කඳු කර පාරක් යනවා කෙනෙක්. හරි. තනියම. මං කියලා හිතන්නකො. මං කඳු කර පාරක් යනකොට බස් එකක් විතර ලොකු ගලක් උඩින් එනවා පෙරලීගෙන. අයින් වෙන්න හදන හදනවා බෑ. මගේ බඩ පොඩි කරගෙන ගල පල්ලෙහාට යනවා. කවුරුවක්වත් නැහැ. හරි. දැන් මං හෙල්ලෙන්න බලනකොට මෙහෙම හෙල්ලෙන්න බලන මෙතන හොත්තටම රිදෙනවා. හෙල්ලෙන්නවත් බෑ. තද රිදිලක් එනවා. පේනවා කොචු කොචු කාලා. නැගිටින්න බලනවා නැගිටිනවා තියා ඉස්සෙන්නවත් බෑ. ඉතින් එතකොට කොච්චර අමාරුද? නේද? මෙන්න කාකෙක් එනවා. කාකු දෙන්න තුන් දෙනෙක් ඇවිල්ලා දැන් උදව් කරයිද මට? නෑ අමු අම්මේ මම පණ පිටින්ම අර බඩවැල් තව එළියට අදිනවා. එළියට අදිනවා මට තව රිදෙනවා. මම කෑ ගහන්න හදනවා කෑ ගහන කොටස් රිදෙනවා. කෑ ගහ ගන්නවත් බෑ. නේද? එහෙම වුණොත් එහෙම වෙනවනේ. මියන් ඉනවර බල්ලෝ දෙන්නේ තුන් දෙනෙක් එනවා. කාකෝ එළවල මට උදව් කරයිද? නෑ ඒ දෙන්නත් මොකද කරන්නේ තරඟෙට නේද හපන්න පටන් ගන්නවා ඒ වේදනාව කොහොමද එහෙම හිතන්න කියොත් ඕක ටිකක් ටිකක් ටිකක් ටිකක් මතක් කරලා කියනවා පත්තෑයට වගේ නේද පත්තෑයට ඒ වගේ නේද එහෙනම් ඒ වෙලාවේ පත්තෑයට ඇති වෙන දුක තමන්ට ඇති වෙන දුකක් වගේ මෙනෙහි කරන්න කියනවා කෙනෙකුට නැවත නැවත මතක් කරන්න කියනවා එයා මොකද කියන්නේ හොඳට මතක් කරනවා ඒක එයාගේ බඩ පටස් කාලා පොඩි වෙනවා හරියට මගේ බඩ පොඩි වුණා වගේ මේ ඔක්කොම එළියට එනවා ඊට වෙලා එයාගේ අත් කකුල් නලියනවා දඟලනවා රිදෙනවා එයාට හොඳටම නේද වෙලාවට දෙකට කැඩලා දෙපැත්තට යනවා හ්ම් ඊට පස්සේ ආව මම දානකොට එයාගේ මේ තුවාලේ වැලි යන්නේ නැහැටි හරි ඔන්න ඔය වගේ ඕක මෙනෙහි කරලා තියෙනවා හ්ම් දැන්පත් ඇයගෙට එනවා මොන වේද අර මෙනෙහි කරලා තිබ්බ තියෙන කෙනාට විතරක් නෑ නෑ කිසිම විදිහකින් මම මේ පත්තය මරන්නේ අපේ අපේ මොන හවල් දෙයකටද මේක කරන්නේ උරේකට අල්ලා ගිහිල්ලා එළියට දානවා විසි කරනවා කියලා නේද හිංසාවක් වෙන්නේ නැති වෙන්න නේද ඒක කරන්න කරනවා ඒක කරන්නේ ඔය ටික ඇහිලා මෙනෙහි කරලා තියෙන කෙනා විතරද නැද්ද නේද ඒකයි එහෙනම් අවිහිංසා සිතුවිල්ල ඇති වෙන්නේ හේතු ඇතුව නේද අවිහිංසා සිතුවිලි ඇති වෙන්නේ හේතද? එතකොට අපේ ළමයින්ව ප්‍රාණඝාතයෙන් වළක්වන්න නම් අපි මොකද කරන්න ඕනේ එහෙනම්? සත්තු මරන්න එපා සත්තු මරන්න එපා ඔන්න මං කිව්වා හරිද කියලා කෝටුවක් එහෙම අරගෙන කිව්වට වැඩක් වෙයිද? නැහැ මොකද කරන්න ඕනේ? අන්න ඒ වගේ අදහසක් එයාගේ හිතේ එන විදිහට හිත සකස් කරන්න ඕනේ. අපි ඒක කරනවද දන්නේ ඔන්න ඕක තමයි මම කියන්නේ කතිකාවතක් විදිහට සමාජගත වෙන්න ඕනේ කියලා. හරිද? අපි දන්න ඔක්කොමල මොකද කරන්න ඕනේ? හරි මේවා කියලා දෙන්න යන්න ඕන සතු වෙන වෙලාවට නෙවෙයි නිකන් ඉන්න වෙලාවක නේද? හ්ම් එයා කිපිලා ඉන්නේ නැති වෙලාවක හොඳ වෙලාවක බුද්ධ වන්දනා කරන වෙලාවක අම්මත් එක්ක උරතලෙන් ඉන්න වෙලාවක චූටි එක්කනට නේද? ආච්චි අම්මා මොකද කරන්නේ මුණුපුරා ලං කරගෙන ඔය කේජු කව කව විතරක් ඉඳලා හරියන්නේ නැහැ. නේද? හ්ම් කණ්ඩ බොණ්ඩ නෙවෙයි දෙන්න ඕන කණ්ඩ බොණ්ඩ දෙන එකත් කරන්න ඕන ඊට වැඩිය කරන්න ඕන ඔන්න ඒ විදිහට ඒ මනසේ ප්‍රාණඝාත විරමණය ඇති කරන්න ඕනේ. ඒකට කියනවා ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිතුවිලි එයාගේ සිත තුළ ජනිත කරවන්න ඕනේ, උපද්දවන්න ඕනේ. හොරකම් කිරීමෙන් වැළකීමේ සිතුවිලි උපද්දවන්න ඕනේ. අනුන්ගේ එකක්වත් අනුන්ගේ කිසිම දෙයක් නැවත නොගන්න தත්තට එයාගේ සිතපත් කරවන්න ඕනේ. අනුන්ට එකෙන් තියෙන පීඩාව හොඳට කියලා දෙන්න ඕනේ. තමන්ගේ දෙයක් නැති වුණොත් මොකද? මං ගොඩාක් ආදරෙන් ගොඩාක් කැමැතෙන් තියාගෙන ඉන්න දෙයක් හදිස්සිය නැති වුණොත් කොච්චර දුකක් ඇති වෙනවද? අන්න එහෙම ළමයින්ට ඒක කියලා දෙන්න ඕනේ. කාමයේ වර්ධව හැසිරීමේ ආදීනව ළමයි ලොකු වෙනකොට කියලා දෙන්න ඕනේ. ඒ වයින් තමන්ට සිද්ධ වෙන හානිය මොකක්ද කියලා කියලා දෙන්න ඕනේ. ඒකේ තියෙන අනර්ථය කියලා දෙන්න ඕනේ. බොරු කීමෙන් ඇති වෙන අනර්ථය කියලා දෙන්න ඕන කියන්නේ නිකම් මේ කියනව නෙවෙයි. ඒ හිත්වල ඇති වෙන විදිහට ඒවා මෙනෙහි කරවන්න ඕනේ. හරිද? පරුස වචනත් එහෙමයි, හිස් වචනත් එහෙමයි, කම්මැලිකම ගැනත් එහෙමයි, අධ්‍යාපනය ගැනත් එහෙමයි නේද? හැම තැනකදීම ඔන්න ඔය එහෙනම් ළමයි ගැන විතරක් හිතලාමදි ලොකු ළමයින්ටත් එහෙම තමයි. දැනට තමන්ගේ සිතේ ප්‍රාණඝාත සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා නම් මధుරව කැරගෙනකොට පටස් කාලා පොඩි කරලා දාන්න තරම් සාහසික නම්. හරි? හ්ම්. ඒක සාහසිකයි කියලා තේරෙනවද? ඇයි? අපේ අත් වගේ මధుර වගේ තතු. අපේ කකුල් වගේ මధుර වගේ කකුල් ඒව ඔක්කොම පොඩි වෙනවා. අපි මහා දරුණු වැඩ කරන්නේ. බෙල්ල කුඩු කරලා දානවා. අත් කුඩු කරලා දානවා. හ්ම්. අත් කඩලා දානවා. ඒ වගේ මහා භයානක වැඩ අපි කරනවා සදාට. ලොකු සටනක කවුද මේ? මල් රොණක් වගේ චූටි සතෙක් එක්ක අපි සටන් කරනවා. මෙච්චර ලොකු ශරීරයක් තියාගෙන ලැජ්ජාය බෑ. නේද? හ්ම්. ඉතින් එහෙම පටස් පටස් පටස් කාලා මල්ලා දානවා. මම දන්න සමහර අය ඉන්නවා. පිඟානක තෙල් ගාලා මේක කරකවනවා. අර තෙල් වලට මధుර එකතු වෙන. තව මොනවද අර පුපුරන උපකරණ තියෙනවා. නේද? ඉතින් මේ ඔක්කොම කරන්නේ අපිට අයිති නැති වැඩ. මදුරුවාව පාලනය කරන්න ඕනේ නේද? එයාව පාලන එයාව හැදෙන්නේ නැති විදිහට වැඩ කරන්න ඕනේ. පරිසරය පිරිසිදුව තියාගන්න ඕනේ. ඝාතනය කිරීම නෙවෙයි කරන්න ඕනේ. අතින් නිවන් දකින්න ඕන නම් ඒවා කරලා හරියන්නේ නැහැ. ඊට වැඩිය ලොකු දේවල් කරනවනේ මිනිස්සු. නේද? හොරකනුත් එහෙමයි, කාමයේ වර්ධව හැසිරි, පොරු කීම් ඔක්කොම එහෙමයි. නේද? ඒ වගේ ගොඩාක් පාපයන් කරන ඒ පාපයන් වලින් වළකින සිතුවිලි ඇති වෙන්නේ ඇති කරගන්න ලෑස්තියක් නැහැ. හැබැයි මේවා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර නැවත නැවත නැවත නැවත නැවත නැවත අදිෂ්ඨාන කරගෙන සමාදන් වුණොත් ඕක දැනගත්ත කට්ටිය සමාදන් වෙනවා. හරිද? සමාදන් වීමේ තියෙන වටිනාකම තේරෙනවද? ඒ කියන්නේ සමාදන් වෙනවා කියන්නේ ඔය නිකන් කියවන එක නෙවෙයි. මම ඔගොල්ලෝ ඒවා තවක් කියලා තියෙනවනේ. සමාදන් වෙනවා කියලා කියන්නේ මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, අදත්තා දාන කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා. දැඩි මේ අදිෂ්ඨානයකින් සමාදන් වෙනවා. හැබැයි කැඩුනොත් කැඩුනොත් එයා මොකද කරන්නේ? නැවත සමාදන් වෙලා නිකන් ඉන්නේ. මොකද මට ඒක කරන්න බැරි වුණේ. ආ මගේ හිතේ තියෙන සිතුවිල්ල ප්‍රබලමදි කියලා තමන්ගේම සිත තමන් නැවත නැවත මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඇත්තටම කියනවා නම් යහපත් ජීවිතයක් ගත කරනවා නෙවෙයි. ගත කෙරෙන විදිහට හිත හදනවා. හරිද? යහපත් ජීවිතයක් ගත කරනවා නෙවෙයි ගත කෙරෙන විදිහට තමන්ගේ සිත සකස් කරන්න ඕනේ. තේරෙනවද? එහෙම සකස් කරන කෙනාට විතරයි අදාළ තැනදී යහපත් සිතුවිලි එන්නේ. එහෙම සකස් නොකරන කෙනාට එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒකයි කියන්නේ හේතු ඇති තිබ්බොත් විතරයි ඵලය සකස් වෙන්නේ. හේතු නැත්තම් ඵලය සකස් වෙන්නේ නැහැ. එහෙනම් එහෙම එන්නේ නැති කෙනෙකුට අපි ඒ වගේ වෙලාවක බැලන වැඩක් තියෙනවද? නේද? බැලලා වැඩක් නැහැ. එහෙනම් ඒවා ඇති වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිට එතකොට මේක අපේ පින්වත් නේ. ඒ වගේම ඕක මේ ප්‍රාණඝාතයට විතරක් නෙවෙයි අදත් අදානට විතරක් නෙවෙයි ලෞකික ජීවිතය ගැනත් එහෙමයි. ලෞකික ජීවිතය ගැනත් අපිට කෙලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැම වෙලේම ඔයාගේ ජීවිතේ සාර්ථක කෙරෙන විදිහට හිත සකස් කරන්න. ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ඒ ව්‍යාපාරය අකණ්ඩව කරගෙන යන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගෙන තමයි ඒක පටන් ගන්න ඕනේ. හුඟක් අය වැඩක් පටන් ගත්තම මොකද වෙන්නේ? ටික දවසකින් පටන් ගත්ත මුල් කාලේ නම් අපි බලන් දෙපැ. අපිට හිතන රජ වෙලා නැවතී කියලා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? නේද? අතරමඟදීම ළඟින්ම නවත්තලා දාලා හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්නේ එකයි. පටන් ගන්න වැඩේ එක දිගට කරගෙන යන්න මානසික ශක්තිය නැහැ. ඒක මැද ඇන හිටිනවා. හිතයි යන හිටින්නේ ඔය. වැඩේ නෙවෙයි යන හිටින්නේ. වැඩේ මගේ හිටිනවා. හුඟක් අයගේ වැඩේ මගේ හිටිනවා. මගේ හිතින්නේ එයා ඒ වැඩේ එක දිගට අරගෙන යන්න ඕන කරන සිත සකස් කරලා සිත සකස් කරලා නැහැ. හරි. මුලදී ඇති වුණ කැමැත්ත එක දිගට පවත්ව ගන්න වැඩපිළිවෙලක් එයාගේ මනස තුළ නැහැ. හරිද? එහෙනම් මෙන්න මේක නේද අපේ සමාජයේ හැමතැනම බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල හැම වෙලෙම සඳහන් කරලා තියෙන ඕක. හරිද? යම් වැඩක්, යම් ක්‍රියාවක් සිද්ධ වෙන්න මූලික වෙන්නේ හිත බව. එහෙනම් අපි ගෙවල් හදනවා, ඉඩම් හදනවා, මිදුල් හදනවා, කේක් හදනවා, කොණ්ඩ හදනවා, මූණු හදනවා නේද කොච්චර දේවල් හදනවද? හැබැයි ඕනම කරන දේ හදන්නේ නැහැ. මොකද්ද? හිත හදන්නේ නැහැ. නේද? හිත හදන්න නැතුව අනිත් ඔක්කොම හදනවා. එහෙනම් ඒ වගේ ලොකු ගැටලුකාරී තත්ත්වයක අපි අපි ඉන්නවා. නේ? එහෙනම් ඒ ඔකටම හේතුව මේ මෙච්චර වටින ධර්මයක් අපිට තියෙනවා හිත සකස් කරන ධර්මයක්. හොඳයි. එහෙනම් හැම තැනකම තිබිය යුතු දෙයක් තමයි හේතුඵල ධම. ධ්‍යාන බලයක් ගැන කියලා හිතන්න. ධ්‍යාන බල ඇති කරගත්ත කට්ටිය අද ලංකාවේ නැද්ද? ඉන්නවා. ඕන තරම් ඉන්නවා. උඩින් යන අය නෙවෙයි. හරිද? ධ්‍යාන බලයක් කියලා කියන්නේ උඩින් යනවාම කියන එක නෙවෙයි ධ්‍යාන බලයක් කියන්නේ කුසල සිතක හිත නැංවීමක් චේතසෝ අබිනිරූපණ. සිත කුසල සිතේ නම් වල වෙන කිසිදු සිතුවිල්ලක් ඇදෙන්නේ නැතුව නවත්තගෙන හිත. හරිද? ඉතින් එවැනි ඒකාග්‍රතාවයකට භාවනාවකින්පත් වෙන අය ඉන්නවා. ඒක නිකන් නෙවෙයි ඒකට ඕන කරන හේතු හැදෙන්න ඕනේ. අන්නේ හේතු දැනගෙන ධානයකට යන්න මෙන්න මේ දේවල් කෙරෙන්න ඕනේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා දැනගෙන මේක කරන්න ඕනේ. එන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු විය යුතු ඒ කියන්නේ අපි දැනගත යුතු අත ඇයි මට චිත්ත සමාධිය නැත්තේ සමහර අය කියනවා සමාධිය නැහැ සමාධිය නැහැ සමාධිය නැහැ කියලා ඇයි මට චිත්ත සමාධිය නැත්තේ භාවනාව කරන්න මගේ හිත දෙන්නේ නැත්තේ ඇයි භාවනාවේ හිත ඇලෙන්නේ නැහැ හරිද හුඟක් අය කැමති නැහැ ඔය කොච්චර කිව්වත් හුඟක් අය භාවනා කරන්නේ නේද ඒක හොරට තියෙන්නේ ඒක කියන්නේ තව තව ඉන්නෝ එකක් තව ඉන්නෝ ඉඳගෙන භාවනාව කරන්නෙම නැහැ ඇයි ඒකේ තියෙන වටිනාකම දන්නේ නැහැ. ඒකෙන් තමන්ගේ ජීවිතයට ලැබෙන සුවය දන්නේ නැහැ. ඒ හිත කෙටියෙන් කියනවා නම් භාවනා කෙරෙන මට්ටමට හිතපත් කරලා නැහැ. භාවනා කරන තත්ත්වෙට හිතපත් කරලා නැහැ. ඒකට මොකද කරන්න ඕන? භාවනා නැකිරීමෙන් ඇති වෙන ආදීනවත් භාවනා කිරීමෙන් ලැබෙන ආනිසංසත් මෙනෙහි කරන්න ඕනේ. මෛත්‍රියෙන් වාසය කරන්න මෛත්‍රියෙන් වාසය කරන්න කියලා කිව්වට පොඩ්ඩක් තම මොකද වෙන්නේ? වැරද්දක් දැක්ක ගම කාගේ හරි. මෛත්‍රිය ඉවරයි. කොහේ ගියාද දන්නේ නේද? එහෙනම් මොකද කරන්න ඕන? මෛත්‍රිය හැදෙන විදිහට හිත ඒකට කියනවා මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාවෙන් අපි කරන්නේ මෛත්‍රී හැඟීම වර්ධනය කරනවා. මුදිතාව ගැන භාවනා කරපුවාම ඒ කියන්නේ අනුන්ගේ දුකේදී සතුට වෙන ස්වභාවයට අපේ හිතපත් කරන්න පුළුවන්. ඒක ඔක්කොම කරගන්න ඕන දේවල්. අනුන්ගේ අනුන්ගේ දුකේ අනුන්ගේ සැපේදී හිත සතුටු වෙන අනුන්ගේ සැපේදී හිත සතුටු වෙන තත්යකට සමහර අයගේ හිත නැහැ. සමහර අය අනුන්ගේ සැපේදී මොකද කරන්නේ? ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා. හරිද? ඒවා ඒවායින් අයින් වෙලා අනුන්ගේ සැපේදී හිත සතුටු වෙන විදිහට හිත සකස් කරගත්තාම තමන්මයි සැනසීමෙන් ඉන්නේ. අනුන්ගේ දුකේදී හිත කම්පා වෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. එතකොට තරහා ගියාම එහෙම අනුන්ට දුක් වෙන්න තරහා ගියත් ලෑස්ති නෑ. අපි තරහා ගියාම කරන්නේ මොකද ඇත්තටම? අනුන්ට දුක් දෙන වැඩ දෙකක් කරනවා. එකක් බයිනවා. අනිත් එක ගහනවා. බැන්නාම හිතට දුක් වෙනවා යාගේ. දැවුවා කායට දුක් වෙනවා. ඉතින් ওই දෙක තමයි කරන්නේ. තරහා ගියාම කරන්නේ අනුන්ට දුක් දෙන්න හදන්නේ. ඒතර අනුන්ට දුක් දෙනවට අකමැති හිතක් හදපු ගමන් තරහා ගියාම ඒක කරන්නේ නෑ. අද මොන தத்துவයකටද ඒවත් එක් කරන්නේ නෑ හැම වෙලෙම කරුණාවෙන් මෛත්‍රියෙන් එන දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ වැරදි තිබුණත් අපේ පින්නත් නේ. හරි මොන තරම් වැරදි තිබ්බත් අපි හිතන්නේ කන්දකින් ගලන දියපහරක් කියලා. කන්දකින් ගලන දියපහර එයාගේ සිසිලස බෙදලා දෙද්දී කුලවන්තයින්ට විතරයි කුලවන්ත නැති කට්ටිය එන්න එපා මගෙන් වතුර බොන්න කියලා එහෙම අදහසක් තියෙනවද? නේද? තිරිසන් සත්තුන්ට බෑ කියලා අදහසක් තියෙනවද? නෑ. දුස්සීලයින්ට බෑ කියලා අදහසක් තියෙනවද? නෑ. අන්න එනම් අපේ ජීවිතේ හැරෙන්නේ නිකන් කන්දකින් පල්ලෙහාට කරන බිය පහයක් වගේ හැම තැනකම හැම කෙනෙකුටම නේද? මෛත්‍රියෙන්, කරුණාවෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවනේ. කවුද සැනසීමෙන් ඉන්නේ? අනිත් අය විතරද? හැම වෙලේම අපි කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්නවා නම් අනිත් අය සැනසීමෙන් හැබැයි ඊට වැඩි ගොඩාක් සැනසීමෙන් ඉන්නේ කවුද? තමයි. හරි සාන්ත ස්වභාවයෙන් හැම වෙලේම. එහෙම ඉන්න පුළුවන් තත්ත්වයට අපේ හිත හදන්න ඕනේ නැත්තම් නිකන් වෙන්නේ නැහැ. හරිද? ඔවා කියෝ කියෝ ඉඳලා වැඩන්නේ නැහැ. ඒ හිත හදන්න මම මේ කියන්නේ එකයි. මේ මාර්ගය වර්ධනය කිරීම කියන එකේදී ඒ හිත හැදුනොත් ඒක වෙනවාමයි හැදුවේ නැත්නම් ඒක වෙන්නේ නෑමයි ඒකයි කියන්නේ සංකතයි කියලා. මේ මාර්ගය වර්ධනය කරනවා කියන්නේ කරන්න ඕන වැඩක්. හරිද? අපි කළ යුතු වැඩක් ඒක. එහෙම නැතුව මේ නිකන් ඉදීනම් වෙන්නේ නැහැ. දැනට මොකද කියන්නේ අපි හිත හදන වැඩේ ඉන්නවද දන්නේ නැහැ. පන්සිල් නම් ගන්නවා. දානක් දෙනවා. නේද? නොයෙකුත් දේවල් බෞද්ධ විදිහට කරනවා. නමුත් හරියටම මගේ හිත හදන්න ඕනේ කියලා දැනගෙන ඒ හදන වැඩපිළිවෙල පටන් අරන්ද නේ අඩුම ගාන එක දන්නවද හුඟක් අය එහෙම වුණත් හරියන්නේ නැහැ පටන් අරන් කියන එකනොත් මම අහනවා ඒ සඳහා කරන කැපකිරීම ඇද්ද නේද ඒ සඳහා ඒ සඳහා කරන දේවල් ඇද්ද හොඳටම හොඳටම මදි පින්නන්නේ ඒකින්ද මේක සමාජගත වෙන්න ඕනේ අපි හැම වෙලෙම කතා කරන්න ඕන ඔයාලා ඔයාලා ඔයාලගේ නේද ධර්මය අවබෝධ වෙන විදිහට හිත හදන්න ඕන කියන එක. ඒක කතා කරන්න නම් ඒක කතා කරන්න නම් අනිත් අයට උපදෙස් දෙන්න නම් මොකද කරන්න ඕන? තමන් කරගෙන ඉන්න ඕනේ. හරිද? අපි ඒක කරන්න ගියාම අපිට හොඳ අත්දැකීම් ටිකක් හම්බ වෙනවා. හරි? මම දැඩි අදිෂ්ඨානයක් ගන්නවා මම මෛත්‍රියෙන්ම ජීවත් වෙනවා කියලා. ඔය එකක් ඇති. හරිද? දැඩි අදිෂ්ඨානයක් ගන්නවා මම අද අද හිතා ගන්නවා මං ඉන්නකෝ අද දවස පුරාවට මම එක තරහක්වත් ගන්න නැතුව ඉන්නවා. අන්න එහෙම පටන් ගන්න පුළුවන් නේද? හරිද? දැන් මොකද වෙන්නේ එහෙම හිතුවොත්? මේෙන් සැරෙන් සැරේ කීපවතාවක් කීපවතාවක් සැරෙන් සැරේ සැරෙන් සැරේ තරහ යන්න පටන් ගන්නවා. හරිද? කීපවතාවක් සැරෙන් සැරේ සැරෙන් සැරේ තරහ යන්න පටන් ගත්තාට පස්සේ දැන් මම මේක නවත්ත ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. හරි? මේක නවත්ත ගන්න උත්සාහයක් ගත්තට මට මේක කරගන්න බැරි තත්යකටපත් වෙනවා. මට මේක කරගන්න බැරි තත්යකටපත් වෙනකොට මම මොකද කරන්නේ? ඒකට හේතුව මොකද්ද කියලා හොයනවා. හරිද? හොයලා ඒ හේතුව හදා ගන්නවා. ආ මේකයි මට තරහ යන්න හේතුනේ කියලා ඒ හේතුව හදා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මම හේතුව හදාගෙන ඉන්නකොට දැන් ඔන්න වෙනදාට ඒ වගේ තරහ ගිය තැන්වල දැන් තරහ යන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. හරි ආයතනකදී ආය හොඳටම තරහ යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් සිහියෙන් ඉන්නේ. ආ ඒකත් හදා ගන්නවා. ඒ විදිහට බැරි වෙනකොට බැරි වෙනකොට බැරි වෙනකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් කොහොම හරි කරලා ඒ වැරද්ද නැවත නැවත නැවත නැවත මහන්සිලා හදාගත්තොත් නේද? හදාගත්තොත් විතරයි ඒ தත්ත්වයටපත් වෙන විදිහට හිත හදනවා. මේ ඕනම தත්වයක් යටතේ මෛත්‍රියෙන් ඉන්න පුළුවන් විදිහට හිත හදනවා Taman දන්නේ නැත්නම් හදාගන්න මොකද කරන්න ඕන? ආන් කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙන එකයි. ගිහිල්ලා අහනවා මේ தත්ත්වයට හිතපත් කරගන්න මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? මේක තේරුම්න්නේ මට හැමදාම මෙන්න මේ වගේ තරහ යනවා. හරිද? එතකොට ඒ වගේ අපි මේ හිත සකස් කරන වැඩපිළිවෙල අපේ තුලින් ආරම්භ කරන්න ඕනේ. ඊට දැඩිව ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි නිකන් එක තැනකට වෙලා ඉන්නේ නැතු. ඒක අපි විතරක් කරලා මදි සමාජයේ අනිත් අයට නේද? කියලා දෙන්න අර අර විදිහට මම අර කිව්ව විදිහට තමන් මොකක් හරි තීරණයක් අරගෙන අර විදිහට කරනවා කියනකොට මෛත්‍රියම ජීවත් වෙනවා කියලා. එතකොට තමයි යාට තේරෙන්නේ මොකද්ද මේකේ තියෙන අමාරුව අමාරුව තේරෙන්නේ. හරිද? එතකොට තමයි තේරෙන්නේ මේ වැඩේ කරන විදිහ. අපි දැන් වාහනයක් හදන්න ඉගෙන ගන්නවා කියනකොට වාහනයක් හදන්න මේ පොතෙන් පතෙන් ඉගෙන ගන්නවා. මෙහෙම තමයි මේක කරන්නේ මෙතන තමයි මේ යන්නේ දාන්නේ මෙතන තමයි මේක කරන්නේ කියලා ඔක්කොම රූපය ඇඳලා උගන්වනවා ඇති නේද එහෙම ගන්නපා <laughs> එහෙම කෙනෙක්ව වාහනයක් හදන්න දැම්මම මොකද වෙන්නේ මොකක් කරගන්න හම්බෙන්නේ ඉගෙනගත් දේ ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕනේ. එයා වාහන දෙක තුනක් හදන තැනකට දාලා හදවන්න පටන් ගද්දි මොකද වෙන්නේ? එයාට තේරෙනවා මේක තද කරන්න ඕන මේ ගානට මෙතෙන්ට දාන්න ඕන මේක මෙතෙන්ට දාන්න ඕන මේක ඔක්කොම එයා දැනගන්නවා. ඒ වගේ අපි මෛත්‍රිය වර්ධනය කරගෙන ජීවත් වෙනවා කියලා තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මක වෙන මට්ටමට කොහොම හරි කරලා අපේ හිත කැඩෙනකොට ආය තරහ යනකොට ආයතන හදා ගන්නවා ආය තරහ යනකොට ආය වෙනත්ම ක්‍රමයකට තරහ යනවා හරිද වෙලාවට අන්තිමට භාවනා කරනකොට පොඩි සද්දයක් ඇහෙද්දි තරහ යනවා ඔන්න හරි වෙන දේවල් වලට තරහ එන්නේ භාවනාවට බාධා කරොත් තරහ යනවා ඉතින් ඒ වගේ පොඩි පොඩි තැන්වලදී පවා මේ තරහ එනකොට ඒවා නවත්ත ගන්න මම මගේ හිතත් එක්ක සටනක යෙදුනොත් ඒකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි හැදුවොත් හරිද හිත හැදුවොත් අන්න මට හොඳ අත්දැකීම් ටිකක් හම්බ වෙනවා කොහොමද මේක හදන්නේ කියලා ඒකට බාධා වෙන දේවල් පිළිබඳ හොඳ ප්‍රායෝගික දැනුමක් ඒකට කියන ප්‍රායෝගික දැනුමක් කියලා නේද එතකොට අන්න ඒ විදිහට කරොත් නේද වෙන කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන් වෙන්නේ නේද? වෙන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. පොතෙන් කාර් හදන්න ඉගෙන ගත්ත ඒවා නඩත්තු කරන්න ඉගෙන ගත්ත කෙනෙකුට ඇත්තටම කාර් හදන තැනකට ගිහිල්ලා වාහන හදන තැනකට ගිහිල්ලා ඒක අර හදන කටියට කියලා දෙන්න කිව්වොත් හරියන්නේ නැහැ. එයා පොතක් දිගාරගෙන නේද එක එකව පෙන්න පෙන්න ඉඳි අර කටියට මොකුත් තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට අනිත් අය ගැන උවමනාව තියෙනවා නම් අපිට අපේ දරුවන්ගේ තරහ යන එක හදන්න ඕන නම් දරුවාගේ තරහ යන හිත සකස් කරන්න ඕන නම් මොකද කරන්න වෙන්නේ? අම්මට මොකද කරන්න වෙන්නේ? කවදාකවත් අම්මට හොඳටම තරහ යනවා නම් එයාට දරුවට තරහ යන්නේ නැති වෙන්න හදන්න බෑ. හරිද? ඒක හදන්න බෑ. බැරි මොකද එයා ඒක හදන විදිය දන්නේ? දන්නේ නැහැ. තරවටු කරලා ඔක හදන්න බෑ. ඒක හින්දා අපි හොඳට තේරුම් ගන්න ඕන ඔන්න ඔය ටික අපේ හිත හදන වැඩපිළිවෙල ගැන අපි ලොකු සාකච්ඡාවක් තියෙන්න ඕන අපි තුල හැම වෙලේම තියෙන්න ඕනේ හේතු නැත්තම් මේක වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි පින්නත් මේ ඇත්තම කියන්න බලන්න යම් කිසි කෙනෙක් මොකක් හරි හොඳ තත්යකටපත් වෙනවා. ඔය වගේ මෛත්‍රියෙන් පිළිච්ච කෙනෙක් වෙනවා, රාගය නැති කෙනෙක් වෙනවා, ඔය වගේ මොන හරි ලොකු තත්යකටපත් වෙනවා. එයා ඒ தත්ත්වයටපත් වෙන්න ඔය ක්‍රමයටම යන්න ඕනද නැද්ද? අඩුපාඩු හද හද අඩුපාඩු හද හද අඩුපාඩු හද හද යන්න ඕනද නැද්ද? ඉබේම වෙයිද? හදිස්සිය වෙයිද? ඒක වචන දෙක තුනකින් වෙයිද? වචන දෙක තුනකින් වෙන්න පුළුවන්කම දෙන උසස් මානසිකත්වයක් වර්ධනය කරලා තිබ්බ අයට නම් නේද අතීතයේ සංසාර ජීවිතේ හරි එහෙම කරලා තිබ්බ අයට ඉක්මනට ඒක වෙන්න දිනේට කඩ තියෙනවා. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. එතකොට දැන් අද කාලීනව අපිට හම් වෙනවා සත්‍ය අවබෝධ කරපු අය. සම්පූර්ණයෙන් අත් අවබෝධ කරපු අය හරියට ප්‍රකාශ නිකුත් කරනවා නේද? හ්ම් එහෙමයි මෙහෙමයි කියලා ඊයේ පෙරද මම බලනකොට එක්කෙනෙක් ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා සත්‍ය අවබෝධ කරනවා. අය <laughs> තව එක්කෙනෙක් මොනවද උපදෙස් දෙනවා එතකොට මෙයා මේ අම්මව ගහනවා. ගහලා ගහලා ගහලා එතකොට කියනවා ඊට පස්සේ කියනවා මෙයාට අරිහත් කියලා දැන් කතා කරලා කමන්නේ නැහැ. ඒ ගුරුවරයා කියලා එතකොට. හරි. ඉතින් මේ එහෙම තමයි ආයක ඒක ඒක වෙන්නේ එතකොට. <laughs> එතකොට මේක හිතත් එක්ක කරන ගනුදෙනුවක් කියන එක අමතක වෙනවා ක්‍රමානුකූලව හිත සකස් කර. දැන් අපි සතිය සති හතක්කට ආසන්න කාලයක් තුල හිත සකස් කරන ක්‍රමවේදය සාකච්ඡා කරා. ප්‍රත්‍යක්ෂ වැඩසටහන තුලින්. එතකොට ඒ වැඩසටහන තුලින් ඒක සාකච්ඡා කරා කරා ඒකෙදී අපි දැක්ක හේතුඵල ධමයක් නේද හේතුඵල ධමයක් කියන්නේ මේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා ඊළඟට හිත මේ தත්ත්වයටපත් වෙනවා ඊළඟට හිත මේ தත්ත්වයටපත් වෙනවා එහෙම එහෙම එකක් අපි දැක්කා හරි එතකොට දැන් හදිස්සියේ කවුරු හරි කෙනෙක් සත්‍ය අවබෝධ කරලා නම් එයා ඒ පාරෙම ගිහිලා තියෙන්න ඕනද නැද්ද නේද එයා එයා හරියට දැනගෙන තියෙන්න ඕනේ එයා කොහොමද එයාගේ හිත නිව්වේ කියලා. එහෙනම් සත්‍ය අවබෝධ කරපු අය හොයාගන්න පුළුවන්. කොහොමද? එයාගෙන් අපි අහන්න ඕනේ. අනේ මටත් ඔතෙන් දෙන්න ඕනේ. කරපු විදිහ කියනවාකෝ බලන්න ටිකක්. නේද? කරපු විදිහ කියනවාකෝ බලන්න ගමන් අර වෙවුල්ලා වෙවුල්ලා එක තමයි කියන්න තියෙන්නේ යාට. නේ? සමහර ඇතින් ඉතා සාන්ත කියනවා මම ඒක අත්දැක්කා කියනවා මම බුදු වුණා කියනවා මම රහත් වුණා කියනවා හ්ම් එක එක ඒවා කියනවා. මහත්වයේ කියපු අය දිහා බලන්නේ නැති කියන්නේ. අපිට කොච්චර භාග්‍යයක්ද නේද මේ මේ බෞද්ධ විදියට මේ පිරිහිලා යන බෞද්ධ සමාජයේ නේද රහතන් වහන්සේලා පහළ වෙලා ඉන්නවා නම් අපි අම්මේ අපි මොනතරම්නම් වාග්ය සම්පන්නද අපි යන්න ඕන මාත් වෙනවා හැමනම් ගිහිල්ලා අපි පෙරලි පෙරලි වඳිමු නේද වැඳලා නේද එක එක මුදුන් මල් ගඩක් වගේ ඔය තැන් තැන් වල වාහන වල යන්න දෙන්න හොඳ නෑ එහෙනම් නේද හ්ම් අපි මොකද කරන්න ඕනේ ගිහිල්ලා තැම්පත් කරන්න ඕනේ කොහේ හරි ඒකල අපි ඔක්කොම එකතු වෙලා නේද ලොකු මේ අනුග්‍රහයක් දක්වලා නේද ඉතා ආදරෙන් රැක ගන්න ඕනේ මේක මේ මොකද මේ කරන්නේ දැන් එහෙනම් ඇයි ඒ ඒ ඇතුලේ ගුණය සකස් වෙලා නැහැ මග තැන් තැන් වල හිර වෙච්ච අය හුඟක් අය අපි අපිට නෑ කියන්න බෑ නෑම කියන්න බෑ කෙනෙක් නෑම කියන්න බෑ හැබැයි ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම එයා ආපු පාර නේද? හොඳට පැහැදිලිව කියන්න පුළුවන්කම තියෙන මොකද මේකේ හේතුඵල ධමයක් හින්දා. එයාට ඒ අරිහත් සිත පහළ වෙන්න එයාගේ තුලින් එයා අවබෝධ කරගත්ත ආකාරය හොඳට දේශනා කරන්න ඕන අනිත් අයට තේරෙන්න ඕන ඒක. එහෙම නැති රහතන් වහන්සේලා ඉන්න විදිහ නැහැ. නේද? ඒ වෙච්ච විදිහ කියන්න බැයි නම් එයාට ඒක වෙලා තියෙන විදිහ නැහැ. ඉතින් ඒකද මේ හේතුඵල ධර්ම කියන එක අපේ ජීවිතවලට, මනුෂ්‍ය ජීවිතවලට මේ ධර්ම කතිකාවතක් බවට පත් වෙන්න ඕන කියලා මම කියන්නේ ඒකයි හැම වෙලේම කතිකාවතක් බවට පත් වෙන අපි අතරේ කතාවක් තියෙන්න ඕන මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිතුවිලි සකස් වෙන්න ඕනේ. අදත්තාදානයෙන් වැළකීමේ සිතුවිලි සකස් වෙන්න ඕනේ. ඒ වගේම ධ්‍යාන මට්ටමකට ඕන මෛත්‍රී සිතුවිලි මුදිතාව මේ පිළිබඳව නැත්නම් පංච නීවරණයන් යටපත් වෙන ආකාරයට බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අතුභානුස්සති, මරණානුස්සති ආදී සතර ආරක්ෂක භාවනා වලින් මේවා සිද්ධ වෙන ආකාරය අපි දැනගෙන තියාගෙන ඒවා ඉදිරියට ගන්න ඕනේ. ඒවා තුලින් අනිත් අය පෝෂණය කරන්න තමන් පෝෂණය වෙන්න ඕනේ. මේකවා කරේ නැත්තම් මේක වෙන්නේ නැහැ. දැන් දැන් උදාහරණයක් උගාක් අය අහනවා භාවනාවක් කරද්දී මේ සතර කමටහන කොහොමද මොකද කරන්න ඕන සතර කමටහනේ. සතර කමටහන ඔක්කොම වඩලා භාවනා කරන්නද කියලා. දැන් අපි ආනාපාන සතිය වගේ එකක් කරනවා. ඒ කරගෙන ඉන්නකොට ආනාපාන සතිය කරගෙන ඉන්නකොට මම මොකක් හරි අද උදේ හරි ඊයේ හරි මොකක් හරි ලොකු තරහකට වාජනය වෙන සිද්ධියකට මුණ පැවවා. දැන් මං ගිහින් ඉඳගත්තා. දැන් මට එන්නේ මොකද්ද? අර තරහට අදාළ සිතුවිලි තමයි එන්නේ දැන් හරියන්නේ හරි? එතකොට දැන් ආනාපාන සතිය මේක යට කරන්න බෑ. එහෙනම් මොකද ඕන වෙන්නේ? මෛත්‍රිය ඕන වෙනවා. දැන් මෛත්‍රිය වඩන්න පටන් ගන්න ඕනේ මේ වෙලාවටද? නෑ. කලින් මෛත්‍රිය හොඳට වර්ධනය කරලා තියන්න ඕනේ. හරිද? කලින් මෛත්‍රිය වර්ධනය කරලා තිබ්බොත් අන්න ඒ වෙලාවට යන්තම් මෛත්‍රී සිතක් ඇති කරගන්න මම මෛත්‍රියට හිත යොමු කරනකොටම අර පරණ ඒවා ඔක්කොම හේතු වෙලා මෙතන ලොකු මෛත්‍රී සිතක් හැදෙනවා. මේක වෙන හැටි බලන්න මෙන්න මේ වගේ තමයි මේක වෙන්නේ. බලන්න හේතුඵල ධර්මයේ හැටි. අපි මොකක් හරි විශේෂේත්‍රයක් ඉගෙන ගත්තා කියන්නේ. ගණන් වලට අදාළ මොකක් හරි විශේෂේත්‍රයක් නැත්නම් විද්‍යාවට අදාළ මොන හරි විශේෂේත්‍රයක් ඉගෙන ගත්තා කියන්නකෝ. දැන් කාලයක් ඒක බැලුවේ නැහැ. කාලයක් ඒකත් එක්ක හිටියේ නැහැ. දැන් මට පොඩි කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේ ටික උගන්වලා දෙන්න කියලා. එයා දන්නවා මම ඉගෙන ගෙන තියෙන කියලා. මම මොකද කියන්නේ එයාට? මම දැන් කාලයක් හිටියේ නෑ. හරි දැන් මම මතක නෑ කියනවා. මතක නෑ කියලා ඒ වුණාට දැන් යාර කරන්න මොනොත් මම මොකද කරන්නේ? අන්න ඉක්මනට හරි. මම මේ විශේෂේෂ්ත්‍රය ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත දවසක් තියෙනවා. ඒ කාලේ තරම් වෙලා යනවද දැන් ඉගෙන ගන්න? නෑ කලින් ඉගෙන තිබ්බ දැන් මතක නැහැ. හැබැයි දැන් යන්තම් මතක් කරනකොට මොකද වෙන්නේ? අර ඔක්කොම එකපාරට මතක් වෙනවා. ඇයි ඒ හේතු තියෙනවා. මොනවද හේතුව? අතීතයේ ඉගෙනගෙන තියෙන ඒවා හේතු වෙලා දැන් යන්තම් මතක් කරනකොටම මතක් වෙනවා. ඒ වගේ අතීතයේ මං මෛත්‍රිය හොඳට වර්ධනය කරලා තිබ්බා. දැන් කාලෙකින් මෛත්‍රිය වැඩි වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මම දැන් වෙන වෙන භාවනාවක් ප්‍රගුණ කරන්නයි මේ උත්සාහ කරන්නේ. අන්නේ භාවනාව ප්‍රගුණ කරන්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? දැන් මට තරහෙන් බාධා ආවා. කක් හරි තරහක් කියලා බාධාවක් ආවා. ඒකේ වෙනවනේ පොඩි පොඩි වශයෙන් හරි. දැන් මට දැන් මම මොකද කරන්නේ? හරිද මේකෙන් ගැලවෙන්න බෑ දැන් ආනාපාන සතිය කියනකොට දැන් ආනාපාන සතිය හරහා යන්න බෑ දැන් මේ මෛත්‍රිය වර්ධනය කරගෙන දැන් එයා මොකද කරන්නේ මෛත්‍රී භාවනා පොඩ්ඩක් ආරම්භ කරනවා ආරම්භ කරනකොට මොකද වෙන්නේ අතීතයේ අර කරපු ඒවා එකපාරට මිස්මතු වෙලා මෛත්‍රී හැඟීම උඩට එනවා ඒකත් එක මොකද වෙන්නේ අර තරහා යටපත් වෙනවා තරහා යටපත් වුණාට පස්සේ ආයෙසරයක් අර ආනාපාන සතිය හරි මොකක් හරි භාවනාව කරගෙන ආ බලන්න අර හේතු තිබ්බොත් විතරයි මේ මේක සිද්ධ වෙන්නේ. ඒ තරම් නෙවෙයි මෛත්‍රී භාවනාව කරපු කෙනෙකුට බාහිර ලෝකයේ ඇවිදගෙන යද්දී එක එක තරහ එන ඒවා එනකොට මොකද වෙන්නේ? අර මෛත්‍රිය ඉදිරිපත් වෙනවා තරහ වෙනකොට. හේතු තිබ්බොත් විතරයි හැමදේම සිද්ධ වෙන්නේ නැත්තම් සිද්ධ වෙන්නෙම නැත්තම් සිද්ධ වෙන්නෙම නැහැ. එහෙනම් සතර කමටහන කියන එක බලන්න අපි ඔය ටික අර හිත හේතු තිබ්බොත් විතරක් ඵලය එනවා කියන කාරණාව අපි හොඳට තේරුම් අරගෙන කටයුතු කරොත් හරිද අපිට අපේ හිත හදාගන්න පුළුවන් දෙයිද ඕන ඕන පැත්තට හදාගත්ත හැකි හ්ම් ඒ මොකද මේ පැත්තට හේතු දැම්මොත් මේ පැත්ත මේ හේතු දැම්මොත් ඒක වෙනවා හේතු දැම්මොත් ඒක වෙනවා පාප මිත්‍රාශ්‍රය කියන්නේ මොකද්ද පාපය පැත්තට සිතුවිලි ඇති කරවනවා පාප මිත්‍රාශ්‍රය කරනකොට හරිද ඒක කියන්නේ අපි හොඳට දන්න අය ළමයින් නරක වෙනවා කියනවා අපි නේද? මෙයාව ආශ්‍රය කරන්න එපා නරක වෙනවා කියනවා. හරිද අපි බයෙන් වළක්වනවා ඊට පස්සේ. ඇයි වළක්වන්නේ? ඒ හිතවල හැටි තේරිලා. හරි? හිතේ හැටි තේරිලා මෙයා මෙයාව ආශ්‍රය කරොත් මෙයා නරක වෙනවා නරක වෙනවා කියලා කියන්නේ අන්න හිත නරක තත්ත්වෙටපත් වෙන නිසාවෙන්. ඉතින් අන්න එහෙම අපේ හිත අපිට ඕන පැත්තට නැඹුරු කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කර කර කර කර කර කර පුළුවන්. හරියට කොයි වගේද? බුදුහාමුදුරු දේශනා කළ තියෙන උදාහරණයක් ඇලක වතුර තියෙනවා. හරිද? මගේ කුඹුරේ ලියද්ද තියෙන්නේ ගොඩක් ඈත. මම මොකද කරන්නේ මේ වතුර අරන් යන්න? නේද? ඔන්න මෙතනින් ඇල කඩනවා. නේද? කල්ලා මේ පැත්තට වතුර එනකොට දැන් මට දකුණට හරවන්න ඕන නම් නිකන් හැරෙන්නේ නැහැ දකුණට. වතුරට හැරෙන්න කිව්වට හැරෙන්නේ නැහැ. ඒ පැත්තට හැරෙන විදිහට සිවුරක් බඳිනවා. නේද? ඊට පස්සේ ඔහොම ගිහින් දැන් වමට හරවන්න ඕන නම් ඒ පැත්ත හැරවන්නට හැරෙන විදිහට සිවුර බඳිනවා. මෙහෙම මෙහෙම කර කර කර කර කර කර මගේ කුඹුර දක්වාම වතුර යනවා. ඒ කියන්නේ වතුර අරගෙන යන කට්ටිය තමන්ගේ කුඹුර දක්වාම වතුර අරගෙන යනවා. වාගේ බුදුජානක වහන්සේ දේශනා කරනවා. එන එන බාධා තමන්ගේ ඉදිරි ගමනට එන එන බාධාවලට අදාළ කුසලයන් වර්ධනය කරමින් ඒ බාධා මැඩපවත්ව ගනිමින් ක්‍රමානුකූලව ඉස්සරහට යන්න ඕනේ. හරිද? අධ්‍යාපනයක් කරන කෙනෙක් වුණත් ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් හැම කෙනෙක්ම එහෙමයි. හරි? ඒ හැම කෙනෙක්ම තමන්ගේ හිත හිත සකස් කරන්න ඕනේ. මේ ආර්ය ශ්‍රැංග මාර්ගය නැත්තම් මේ සම්පූර්ණ අපි කතා කරපු විසුද්ධි හතම ওই වගේ ඒකට අදාළ හේතු සකස් වුණොත් විතරයි ඒ ගන්නට හිත සකස් වෙන්නේ. හේතු සකස් වුණොත් විතරයි හිත සකස් වෙන්නේ නැත්තම් සකස් වෙන්නේ නැහැ. හරි? ඒකින්දම අපි හොඳට කල්පනාවේ යෙදিলা මේ ගැන දැනගෙන හැම වෙලෙම සමාජයේ හැම තැනකම කතා කරන්න ඕන දෙයක් තමයි. ඒක කියන්නේ සමාජ කතිකාවතක් හැදෙන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. බෞද්ධ ධර්මය තුල අපිට හැම වෙලෙම අපේ දරුවන්ට විශේෂයෙන්ම අපේ දරුවන්ට අපි නිබඳව, নিরතුරුව පහදා දෙන්න ඕනේ. ඒ වගේම අපි කරවන්න ඕනේ. අනිත් අයට කියන්න ඕනේ. හරිද? පශ්චත්තාපයෙන් ඉන්නේ පශ්චත්තාපයට හේතු තියෙන හින්දා. නේද? එතකොට පශ්චාත්තාපයෙන් ඉන්න කෙනෙකුට ඒ පශ්චාත්තාපය නැති වෙන හේතු ධර්මය තුලින් හොයාගන්න පුළුවන්. අන්න එහෙම අපි හොයාගත්තොත් එහෙම මේ හිත කොහොමද තමන්ට අවශ්‍ය කරන ඉලක්කය නිවන නම් නිවන දක්වා හිත අරගෙන යන්න හේතු සපේ සපේ අරයන් ඕනේ. තමන්ට අවශ්‍ය කරන ඉලක්කය ලෞකික ඉලක්කයක් නම් ඒ ලෞකික ඉලක්කයට බාධා වෙන කාමච්ඡන්ද ආදී කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්දය උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී එතනත් ඒවත් බලපාන ලෞකික ඉලක්ක වලටත් ඒකට සමාන්තර බලපාන මම හැමදාම මේ කියලා තියෙනවා. එතකොට ඒ තමන්ගේ ඉලක්කයට බාධා වෙන සිතුවිලි වලින් හිත සකස් කර කර සකස් කර කර සකස් කර ඉස්සරහට යන්න හරිද? මේ විදිහට හිත හදන්න ඕන කරන අපසරිය සකස් කරගන්න ඕනේ. දැන් අපි ආයෙ මම මතක් කරන්නම් මේ කාරණාව ඊපෙරදත් අපි මේක මතක් කරා ළමයෙක් ගන්න ළමයෙක්ගේ අධ්‍යාපනය සඳහා අම්මලා මොනවද හදලා දෙන්න ඕන? පරිසරය හදලා දෙන්න ඕනේ. පාසලක් හදලා දෙන්න ඕනේ. ගුරුවරු හදලා දෙන්න ඕනේ. නේද? පොත්පත් හදලා දෙන්න ඕනේ. පෑම් පන්සල් උපකරණ හදලා දෙන්න ඕනේ. අතිරේක ගුරුවරු හදලා දෙන්න ඕනේ. ওই ටික ඇති නේද? ওই ටික ඔක්කොම කරාට වැඩිය වටිනවා එකක් කරා නම් ඒ තමයි එයාගේ ඇතුලෙන් උනන්දුයෙන්ම ඉගෙන ගන්න විදිහට හිත සකස් කරගන්න ඕනේ. එයාගේ ඇතුලෙන් උනන්දුයෙන්ම ඉගෙන ගන්න විදිහට හිත සකස් කරන්න ඕනේ එයාගේ. හරිද? ඒ සඳහා මොනවද කරන්න ඕනේ? ඉගෙන ගත්තාම එයාට ලැබෙන ලාභයන් සහ ඉගෙන ගන්න බැරි වුණොත් එයාට ඇති වෙන පාඩු මොනවද කියලා ඒවා නිබඳව එයාලට මෙනෙහි කරන්න දවසකට එක සැරයක් කාලයක් යොදවන්න ඕනේ. කාලය යොදවන්න ඕනේ. හරි. කැමැත්ත උපද්දවන්න ඕනේ. හරි. දැන් හිතන්න පොඩ්ඩ ළමයන්ට හිතන්න පුරුදු කරවන්න ඕනේ. කොහොමද? මම විශ්වවිද්‍යාලයට යන්න විභාගයේ සමත් වෙච්ච වෙලාවේ මට ඇතිවන හැඟීම් මොනවද කියලා හිතන්න මෙහෙ කරන්න ඕනේ. හරි එතකොට එයා කියයි කොච්චර දෙයක්ද මට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා අම්මා නේද අම්මා ළඟට ඇවිල්ලා මං වඳිනවා කෑ වෙලා වැළඳ ගන්නවා යාළුවන්ට කියනවා නේද මම බලාපොරොත්තු වෙන විශේෂේස්ත්‍රයේ මම ජයග්‍රහණය කරපු මොහොත නේද ඒ වෙලාවේ ඉඳන් එයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන බව ඊට පස්සේ ගියාට පස්සේ සිද්ධ වෙන දේවල් ඊට පස්සේ ඒ වගේ උසස් රැකියාවකට ගියාට පස්සේ ජීවත් වෙන විදිහ ගෙවල් දොරවල් යාන වාහන සහිත ඉතින් මේ ලෞකික දේවල් තමයි ඒ ගැන මෙනෙහි කරනවා හොඳට බැරි වුණා ඔන්න ආයෙ මෙනෙහි කරන්න කියන එයාටම රිසල්ට් ආවිල්ලා බලනකොට විභාග ෆේල් වෙලා අන්න එහෙම වුණොත් එහෙම ඇති වෙන తත්වය. අම්මට කියන්න බෑ, තාත්තට කියන්න බෑ, යාළුවෙකුට කියන්න බෑ. හොඳ රස්සාවක් හොයාගන්න බෑ. ඒක මෙනෙහි කරන්න කියනවා. ඒ දෙක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අප්පු අර වගේ නම් වෙන්න බෑ මගේ අම්මේ කියලා එයාගේ හිත එකපාරටම ලොකු කැමැත්තක් ඇති වෙනවා අධ්‍යාපනය කරන්න. එතකොට එයා කරන්නේම කැමැත්තෙන්. එහෙම නැත්නම් දෙමව්පිය මොකද කරන්නේ? ඒ වැඩේ කරන්නේ නැතුව කෝටුවක් තියාගෙන නේද හිටුවම කියලා මේසයක් උඩින් ඉඳලා නේද? එහෙම කරනවා. එතකොට මොකද කරන්නේ? අම්මා තාත්තා එහාට මෙහාට වෙනකොට මෙයා නිදිනවා. ඇයි? හිත ඇතුලේ එන්නේ නැහැ. එහෙනම් හිත සකස් කිරීමයි කරන්න ඕනේ හැම තැනකදීම. හේතුඵල ධමයක් මේක. එහෙනම් අපේ ජාතියට අපේ රටට ලැබිච්ච ලොකුම ලාභය මොකද්ද? ඔන්න හිත හදන වැඩ පිළිලා තියෙනවා. අපි කරන්නේම නැත්තේ මොකද්ද? ඒක තමයි. දේශපාලනයට යන අයගේ හිත සකස් කරන්න ඕනේ. ඒකට වෙනම පාඨමාලා තියන්න ඕනේ. මොනවද? හොරකම් නිකරෙන සිත් හදන්න ඕනේ. නේද? හොරකම් නිකර ඒක විහිළුවක් නෙවෙයි. ඒක ඇත්ත. නේද? යාළුවට වෙනම පාඨමාලාවක් හදන්න ඕනේ. නායකත්ව පුහුණුවක් ලබා දෙන්න ඕනේ. ඒක ඒ හිත හදන්න ඕනේ. ඇත්තටම අපේ රටේ ඒක කරන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? ගියාට පස්සේ පෙළඹෙන්නේ යනකොට යන්නේ හොඳ අය. ගියාට පස්සේ අරවා දකින්නවා මේවා දකින්නවා මේවා වෙනවා එනකොට ඉතින් අන්තිමට සම්පූර්ණයෙන්ම නේද විකෘති තත්ත්වයටපත් වෙලා විනාශම වෙන්න යනවා. ඉතින් ඒකින්ද අපි ලොකු වැඩපිළිවෙලකට යන්න ඕනේ. අපි ඇත්තටම ඒ ලොකු වැඩපිළිවෙල තමයි අපි ළඟම ඉන්න අයගේ හිත සදලා ඒ යහපත් වෙන තත්ත්වෙට හිත සකස් කරන්න ඕනේ. ඒ සඳහා මම මගේ හිතත් එක්ක ගනුදෙනුව කරන්න පටන් ගන්නවා. මම මගේ ගනුදෙනුව කරලා මගේ හිත හදා ගන්නකොට මට හොඳට තේරෙනවා අනිත් අයගේ හිත හදන්න මං දෙන්න ඕන උපදේශ ටික අන්න එතකොට එයාට පුළුවන්කම තියෙනවා ලොකු කතිකාවතකට යන්න මේ සමාජය තුළ ළමයි හරි ප්‍රිය වෙයි ධර්මයට හැමනොත් එහෙම අපේ අපිට මතක හිටින්නේ නැහැ ළමයි කියන මට උනන්දුවෙන් වැඩ කරන්න බෑ එක දිගට වැඩක් කරන්න බෑ මේ ඔක්කොම ප්‍රශ්න ළමයින්ට තියෙනවා නේද ළමයින්ට ආ බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන ධර්මයෙන් ඔය ඔක්කොම විසඳන්න පුළුවන් වාට මතක හිටින්න නැත්නම් ඒකට සඳුම මේක. වාට එක දිගට වැඩක් කරන්න බැරි නම් මේක. කම්මැලිකම නම් ඒකට උත්තරේ මේක. හරි ඒ ඔක්කොම ටික හිත හදන වැඩ පිළිවෙල දුන්නොත් කොහොමද තියෙන්නේ? ළමයි හොඳටම දන්නවා. එතකොට මේක මේ නේද කටපාඩම් කරන්න එකක් නෙවෙයි. මේක මේ ප්‍රායෝගික විද්‍යාවක් මේ බුද්ධ ධර්මයේ කියලා කියන හිත සකස් කරන වැඩ පිළිවෙලක්. ඉතින් ඒ සඳහා අපි හැමදෙනාම ලොකු කැපකිරීමක් කරලා ධර්මයේ සැබෑ වටිනාකම සමාජගත කරන්න ඕනේ සමාජයේ කතිකාවතක් බවට පත් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අද නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අයට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අයගේ දායකත්වයෙන් ඔබ හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාගේම තුලත් මා ධර්ම දේශනා කරපු මගේ තුලත් දැනතුනාව සියලු පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම સિદ્ધ කරපු මේ දායකයන්ට උතුම් අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.